ඉතින් හාවට නම් පඳුරේ වැදුලා බෑ. හාවට විදන හාවට වදින්න ඕන. ඉතින් ඒක බුදුරජාණන්සේ පෙන්නන්නේ දුනු ආයේගේ ශිල්පයට තමයි. දක්ෂ දුනු ආය විදලා විදලා විදලා විදලා එයා හරියටම එල්ලෙට වෙඩි තියන්න පුළුවන් විදින්න පුළුවන්. ඉතින් අර මුල් මුල් වෙලාවේදී ඒක හරියට එල්ලෙට විද ගන්න ඉස්සෙල්ලා සමහරට ඊතලේ එල්ලෙට ඉස්සලා මග වැටෙනවා. එතන එල්ලේ පසාරු කරගෙන ගිහිල්ලා ඈතට වැටෙනවා. නැත්නම් එල්ලේට හරියට එල්ල වෙන්නේ නැහැ. මෙන්න මේ එල්ල කරන්න පුළුවන් ගතිය අපේ ස්වච්ඡන්දයත් එක්ක නැත්නම් අපිට හම්බෙලා තියෙන choice එකත් එක්ක ඉතාමත්ම සම්බන්ධයි. අපි හිතන්නේ වරදක වැරදිච්චාම හරි කියේ නැත්නම් අයියෝ කරුමේ අයියෝ අල්ලපු ගෙතුමත් හුණියම් කරලා අනේ මේ ටික මට රජයෙන් කරලා දුන්නේ නැහනේ අම්මා අප්පා කරලා දුන්නේ නැහනේ කියන මේ තමන්ගේ නොකරන ගතිය තමන්ගේ තකතිරුකම තමන්ට එල්ල කරගන්න බැරි ගතිය අපි පිළිගන්න කැමති නැහැ වැරදිච්ච ගමන් අපි ළඟ ලයිස්තුවක් තියෙනවා චෝදනා කරන්න. සත්‍යමත් ඉන්නේ කරන්නේ එහෙම කතා කරන්න බෑනේ. යදන මං විද්ද තමයි එල්ලෙට ගියේ නෑ. අඩු ගන්න. ඒක දන්නවනේ අද 3 දිනක් විතර ලියලා තිබුණා. මම බලනකොට මට ආශ්වාසය වැටුණා ප්‍රශ්වාසය වැටුනේ නෑ. මම ඇවිදිනකොට විලුඹ වැටුණා, ලේ වකේ වැටුනේ නෑ. මොන තරම් විදුහුරුද කියලා බලන්න වார்த்தාව. අර ලියන්න හිතෙනවා ආස්වාසය නම් එන්නේ එන්නේ කිටි වෙවි ගියාම ප්‍රස්වාසය වැටුනේ නැහැ. ඉතින් ආස්වාසයට වඩා ප්‍රස්වාසය වැටුනේ නැති බව දැනගන්න විශාල සතියක් තියෙන්න බෑ. ඉස්සලං ඒක පශ්චාත්තාවයක් නෙයි. අත්තර දෙILLක් නෙයි. දැන් නැහැ. හොඳට කියන්න පුළුවන්. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා මේ ආස්වාසයේට හුස්ම හිත යෙදෙන වෙලාවේදී ආශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන වන් නාස්පුඩුවෙන් ඇතුළට හුස්ම රැල්ල හොස් කාගෙන යනවා හෝ පිටතට නාස්පුඩුව පුරවාගෙන පිටිපස්සට එළියට යනවා හෝ වැටෙනවා. ඒකට ආශ්වාසයේ වැටෙනකොට එයාට පැහැදිලිවම මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලාත් වැටෙනවා. ඒක ආශ්වාසයේ ලක්ෂණයක්. ආශ්වාසයේ වල්පල් කතාවක් නෙවෙයි. මේක ප්‍රශ්වාසය නෙවෙයි. අලකොල මීනකොල දන්නේ නැතුව කතා කරන්න බෑ. මීහරකයි ලහරක දන්නේ නැතුව කතා කරන්න බෑ. ලබ්බ පූල අඳුරන්නේ නැතුව වැඩ කරන්න බෑ. අපි කරන වචනේ අපි වග වෙනවා. මහා ලොකු දෙයක් නෙමෙයි මේ වග වෙන්නේ. විශ්වාභිමුඛ භාවය. එහෙම නැත්නම් අසම්මෝස රසේ මෙච්චරමයි ගියේ. ඒ අදාළ දෙයට ගියේ නෑ ඒක වෙනම කතාවක්. මම බලාපොරොත්තු වුණා ආශාස ප්‍රසවාස දෙකම බලන්න මම ආශාස විතරයි දැක්කේ ප්‍රසවාසය දැක්කේ නෑ. ඒ ලියමන හරි වටිනවා. ඒකෙන් පය තියලා මේ මුළු කය කයේම බර පයට ගන්න වෙලාවේදී විලුඹට බර ගත්තා. කොට්ටට බර ගත්ත ලේ වකේට බර ගත්තේ නැහැ. ඒක දකින්නයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. අඩු ගන්න විලුඹවත් වැටෙන්නේ නැහැ කියලා නෙමෙයි දෙනේ චෝදනා කරන්නේ. අන්න ඒ වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා අසම්මෝස භාවයේ. අපි කරන කිසිම දෙයක් කවදාකවත් 100%ක් අංග සම්පූර්ණ නැහැ. අපි හොඳ පැත්ත ගැන කතා කර කර ආලවට්ටම් කතා කරකට උපමට්ටම් දාගෙන හිටියට යෝගේ කක්ක පැත්තක් තියෙනවා. මේකෙදි බලනකොට ඉස්සරහා පැත්තයි කක්ක පැත්තයි දෙකම පේනවා. ඉතින් අර සමහර කට්ටිය එහෙම මේ කක්ක පැත්ත ගැන කතා කරන්න කැමති නෑ. ඒක නොකිය ඉන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ එහෙම දෙයක් නෑ. විශේෂයට අභිමුඛ වෙනවා. මෙන්න මේකටයි මම මුණ දෙමෙච්චරයි. ඒක මේ ඒක උපමාවකට පෙන්වන්නේ බුදුරජාණන්සේ ඇත් ගෙලට සමාන කරනවා. ඇතාගේ කඳ යම් දිශාවකට හැරිලා තියෙන බෙල්ල ඔලුවත් ඒ දිශාවට තමයි. උන්ට ඇතාට මේ පැත්ත හරවන්න බෑ. ඇතාගේ චප්ල ගතියක් නැහැ. බුදුරජාණන්සේත් ඉදිරියට ගමන් කරන කවදාත් හැරිලා බැලිල්ලක් නැහැ. හැරෙනවා නම් මුළු කඳම හැරෙන්නේ. අපි එහෙම නෙවෙයිනේ. මොණරගේ ඔළුව වගේ අපිට අන්තක 3 30ට කරකවලා බලන්න පුළුවන්. ඒ ඔක්කොම පෙන්නනවා කඳ යම් දිශාවකටද ඔළුවේ ඒ දිශාවට. ওই ජයසේනයි මහසෝනයි දෙන්න රිටිගලදි ගහ ගන්න තියෙනවනේ. ගානට මහා ජයසේන උඩ පැනලා දීපුවාම බෙල්ලට පයින් එකක්. මහසෝනගේ බෙල්ල 8 ඉස්බක් උඩ ගිහිල්ලා වැටුණලු. තාම කඳ කෙලින් තිබ්බල ඊට පස්සේ උට පව් කියලා හිතිලා ළඟ ඉන්න මේ වලහික ඔළුව කඩලා තියලා තියෙනවා. ඒක තියලා තින්නේ ඇම්පැරදි පැත්තට. පිටිපැත්ත පැත්ත බලලා. ඒ නිසා මහතෝන ඉස්සරහට එනකොට ඔළුව පිටිපස්සටලු තියෙනවා. ඉතින් මිනිස්සු බය වෙනවා. අපිටත් ඒ මහා ජයසේනගේ වැඩි වැඩිලා වගේ මට පේනවා. කිසිම එකෙක්ගේ කඳ තියෙන දිහාවේ ඔළුව නැහැනේ. මේ එකක් කරනවා මේ එකක් ගැන කතා කරනවා. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. මම දන්නේ මට දවසකට ලක්ෂ වාරයක් කියත හැකි මේ අදාළ මාතෘකාවට කතා කරන්නෙම නැහෙනේ. ඒක තියෙද්දි මේ වටපීස් වටවලු කතා කර කර කතන්දර කිය කියා වල්පැලි බල්පල්ල හැලි කිය කියා ඉන්නවා. අනේ කසාද බඳපු නැති එකේ වටිනකම්. ඒක ඔක්කොම අහුම්කම් දෙන්න eBay. ඒ සාමාන්‍ය ගෙදර ගෑණි කතාවකට ඇහෙන්නෙම නෑ මාරිසයියට. මට වුන්නේ නෑ කියන. මොනවා කිව්වා තියෙනවා මට වුන්නේ නෑ කියන. මොකද කවදාවත් අදාළ දෙයට කතා කරන්නේ නෑ. මම නරක විදියට මම රස්සාවක් කරා ඔෆිස් එක රන් කරා මට තිබුණේ එකම දේ කොමියුනිකේෂන් මේ කරුණාකර මං කියන කතා කරනකට කතා කරපම් බැන්නම් ඵලයන් මම ඕනෙම සේවකෙක් කැප කරලා දෙන්න කැමති ආහන දෙයට කියපන්කෝ මට උඹේ බයිලා ආයෙ ඉඳ වෙලාවක් නැහැ එසම අන්ති දක්ෂ පාලකෙක් මට පොඩ්ඩ හරි කවුරු හරි පිටපොට යනවනම් මම ඌට ගහන්න යන්නෙත් නැහැ, බනින්න යන්නෙත් නැහැ. ගෙඩිය පිටින් විසිකොල දාලා නිකන් හදන්න බෑ. මොකද අපි ළඟ තියෙන්නේ යන්නේ කොහෙද කියලා ලැබුවොත් මල්ලේපොල්. අර අසම්මෝස රසීදී ඒක නෑ. එයාට තේරෙනවා මට ඔබට කියන්න කාරණාවක් තියෙනවා. මම ඒක කියන්නම්. ඔන්න ඔබ ආපු දෙයට උත්තරේ. ওই කට්ටියට දන්නේ නැත්තම්, දැකලා නැත්තම් පොඩි උන් කමටහන් සුද්ධ කරන වෙලාවේ අහන්නකෝ. කවදාවත් අනම්මනක් නෑනේ. අනේ අපේ ස්වාමීන් වහන්සේ බුදු වේවා නිවන් දකිත්වා තෙරුවන් තරණයි. ඊ බයිලා නෑ උංගාව. කෙලිම කතා කරලා කියන ඔච්චරයි. ඉන්ස අපරාධේ වයසට ගිය ඕගොල්ලෝ. පහු පහු වෙනකොට වැඩි කොහොමද කොහො කොහො වෙනවනේ. ඒක තමයි කියන්නේ සතියට ගියාට පස්සේ උසාවියේ කතා කරා වගේ අහන දෙයට උත්තර දෙනවා මිසක් අනම්මනම් අඤ්ඤම් පඤ්ඤම් නැහැ. මඤ්ඤම් නැහැ. ඉතින් හිතෙන කට්ටිය මේ තරහ වෙලා වෙන්න ඇති හරියට කාරණාව කියන්න ඕනේ ඕම කතා කරන්න පුළුවන්. දැන් අයියයි පොඩ්ඩක් ලව් කරපුවාම පොඩ්ඩක් සවුත්තුද පොඩ්ඩක් ඇසුරු කරලා බලපුවාම හොඳ නැද්ද? ඊයා කයිවාරු කෙල කෙල හිටපුවාම හොඳ නැද්ද? හොඳයි. මේ රාග වේපුල්ලත්තේට. දෝෂ වේපුල්ලත්තේට. මෝහ වේපුල්ලත්තේට. සරුවචන් වහන්සේට කිව්වේ මියුට් මුනි. අදාළ කාරණාව කතා කරන මිසක්කා නිස්සද්දව ඉන්න එක හොඳයි. ඊට වගේ අසම්මෝස රස විෂාභිමුඛ භව පච්චුපට්ඨාන. ටික වේලාවක් ගියාට පස්සේ තේනවා මට හිත දාන්න උනේ මේකට. දැන් මගේ හිත තියෙන්නේ ඒක ඉස්සරහා කියලා මූණට මූණ දාලා අරමුණ පෙන්නලා දෙනවා.